ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. දැන් එනම් සියලුම දෙනා ධර්මස්නද සූදානම් වෙලා සාදු කාර්යයක් දෙමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ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 ඒවංච කෝ භික්ඛවේ භික්ඛු ධම්මේතු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ පංච සුපාදානස්කන්ධයන්ගෙන් සංඥා උපාදානස්කන්ධයයි ඉතින් ඒකට ගැළපෙන විදිහට අපි අදාළ සතිපට්ඨාන සූත්‍ර කොටසයි ඔය ඉදිරිපත් කරගත්තේ. කොහොම නමුත් පසුගිය දේශනා වාර තුනටම අපි මේ පංච සුපාදානස්කන්ධයන්ගෙන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය වශයෙන් ගත කරමින් අදාවේ සංඥාස්කන්ධයටයි ඒ කියන්නේ අපි ඉන්නේ දැන් ධම්මානුපස්සනා කොටසේ. මේ වෙනකොට අපි රූප කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස් ගත කරලා තියෙනවා. අද මේ අනුව අපි ගත කරන්න හදන්නේ සතිපට්ඨාන සූත්‍රය වශයෙන් බannකොට 19 වෙනි දේශනාව. ඉතින් මේ ඉදිරිපත් කරගන්න හදන සංඥා ස්කන්ධය බොහොම සියුම් කොටසක් ධර්ම දේශනාවල ධර්ම ස්කන්ධවල තාම සියුම් කොටසක් ඒ වගේම තමයි බොහොම වංචනික වෙන්න පුළුවන් ධර්මයක් අල්ලා ගැනීම බොහොමත්ම සියුම් ඒ නිසා තමයි රූප උගන්නලා වේදනා උගන්නලා ඊගාවට මේ සංඥා ස්කන්ධය උගන්වීමට සරුවත්න වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොම නමුත් ඒ චිත්ත දීතියක එහෙම නැත්නම් අරමුණක් ඉදිරිපත් වෙන මුදුන්පත් වෙන වේලාවක ක්‍රියාත්මක වශයෙන් ප්‍රායෝගික ක්‍රමකුත් තියෙනවා මේ ඉදිරිපත් කිරීම. ඒක නිසා කොහොම නමුත් සාමාන්‍ය ධර්ම දේශනාවලට කොහොම කලාතුරකින් තමයි සංඥා ස්කන්ධය දේශනාවකට සම්බන්ධ වෙන්නේ මේ වගේ පැය ගණන් දේශනා කීපයක් පවත්ලා තමයි අපිට මෙතෙන් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ අර ක්‍රමයෙන් ගොඩනගාගෙන එන ගැම්ම අනුව තමයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වගේ මාතෘකාවකට යනකොට සංඥාව කියන්නේ මොකක්ද කියලා පිළිසට අවබෝධ කරලා දෙන්න පොඩි හඳුන්වීම් කරන්න සිද්ධ වෙනවා. දන්න දේ තමයි නමුත් මේ දේශනාවට සම්බන්ධ වෙන භාෂාව, දේශනාවට සම්බන්ධ වෙන කායික කරුණු අනුව අර්ථකථනයක් දීලා පටන් ගත්තාම කාටත් වගේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේ වගේ වෙලාවල් වලට ගොඩක් වෙලාවට ගන්නේ මේ සාරවත්්‍ය දේශනාවම නෙවෙයි ඒ අනුව ගොඩනැගිච්චි ආචාර්ය මත ඒ වගේම සංග්‍රහ ග්‍රන්ථවල දක්වලා තියෙන ක්‍රමය ඒකදී සම්මතයේ වශයෙන් තියෙන මේ සංඥාවේ ලක්ෂණය මොකද්ද රසය මොකද්ද පච්චුපට්ඨානෙ මොකද්ද පදට්ඨානෙ මොකද්ද කිය ඒකට ආවේනික ලක්ෂණය සංඥාව අත නෑර පවත්තන ලක්ෂණ කියනවා ඒ වගේ මේක මිත්‍රිපත් වෙච්චාම කර දෙන්නා වූ කෘත්‍යයක් තියෙනවා හිතකට සංඥාව ඉදිරිපත් වෙච්ච වෙලා ඒ වගේ මේක තියෙන බව වටහා ගන්න වැටෙන ආකාරයක් තියෙනවා මේ සංඥාට ආසන්න කාරණාවක් තියෙන ඔන්න කාරණා හතර තමයි සාමාන්‍යයෙන් රූප ධර්මයක් හෝ නාම ධර්මයක් හඳුනා ගැනීමේදී මේ තේරවාදයේ ඉස්තර කරගන්නේ උපමානේ ඕක තමයි. ඒ අනුව වන්නකොට සංඥානන ලක්ෂණ සංඥා කියලා කියනවා. හඳුනා ගැනීම තමයි සංඥා චෛතසිකයෙන් කෙරේ. සංඥානනය හඳුනා ගැනීම. ඒක නිසා අපි ඊ타ත්ම පුංචි කාලේ ඉඳලා අවුරුදු 60 70 100 හමාර ජීවත් වෙලා ඒ යන ගමනේදී අපිට ලැබෙන අරමුණු රූප වශයෙන් නාම වශයෙන් ගත්තොත් නම් ඒ අභිධර්ම ක්‍රම වලට නම් ගණන් කරලම පෙන්නනවා. මෙන්න මෙච්චරයි කියන්නේ කියලා. රූප වශයෙන් කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ විතර. ඒ වගේම චෛතසික පස්යෙන් බලපුවාම පස්ස පංචමක දෛසික ධර්ම ඒ වගේ කීවයක් බුදුහාමුදුර මතක් කරලා තියෙනවා. ඒ પરමාර්ථ වශයෙන්. නමුත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේක හතරට බෙදුවට ඔක ප්‍රඥප්ති ලෝකයට ගියාට පස්සේ පුදුමාකාර බෙදීලා විශ්ේච්ච ගතියක් තියෙනවා මේ මේ දේන් අනිදේ වෙන් කරන ගතිය. මේකට තමයි පෘථක් ගතිය කියලා කියන්නේ. පැතිරිච්ච ගතියක් තියෙන. ඔක්කොටම හේතු වෙලා තියෙන රූප ධර්ම වලට පඨවි ආපෝ තේජෝ වායෝ විතරයි. නමුත් ඒකේ තියෙන විවිධතාව බලනකොට පුදුමාකාර විචිත්‍ර සමේ එකකින් එක වෙන් කරගන්න නම් හඳුනා ගැනීමේ ලකුණු කියන්න වෙනවා. මේ හරක් පට්ටියක සත්තු වෙන් කරලා දැනගන්න හන කොටනවා. හන් වඩු ගන්නවා කියලා කියනවා. ඒ හන් වඩුවෙන් තමයි සත අඳුරගන්නේ. මේ අසවලාගේ පට්ටි හරකෙක් මේ කාගේ අනු සතෙක් පිළි සතෙක් කියලා හන් වඩු ගෙහිමෙන් තමයි අඳුරන්නේ. අන්න වගේ සෑම ලෝකයේ තියෙන සෑම රූප ධර්මයක්ම සරුවචනන්ද සඳහන් කරන නමකින් කෙලසිලා තියෙනවා කියන්නේ. ඒ තියෙන දේ වේ අනිත් දෙකේ වෙකොට හඳුනා ගැනීමට මිනිස්සයා නන් දීලා කියනවා. ඒ කියන්නේ නමකින් කෙලසලයි තියෙන්නේ. මේකේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා කියනවා. නමකින් නොකලසිත දෙයක්. එහෙම නැත්නම් නමක් නැති දෙයක් කියලා හරි නමක් දානවා. ඒ තරමටම මේ මනුෂයා ගිය තන ආතන ලකුණු තියෙනවා. අන්නේ වැඩේ කෙරෙන්නේ හිතේ තියෙන මේ සංඥා චෛතසිකේ. ඒකට කියනවා සංජානන ලක්ෂණ කියලා හඳුනා ගැනීමේ ලක්ෂණය. ඊගාවට ඒ ඒ තමයි සංඥාව අනිකුත් අපි කලින් කතා කරපු වේදනා චෛතසිකේ එහෙම නැත්නම් අනිකුත් සංස්කාර ධර්මයන්ගේ වෙන් කරලා හඳුනා ගන්න තියෙන ලක්ෂණය හඳුනා ගැනීම තමයි යගේ ත්‍ෘත්‍යය. විවිධාකාර දේවල් අනන්ත අප්‍රමාණ නාම ධර්ම රූප ධර්ම ලැබෙනකොට ඒ සෑම දෙයක්ම හඳුනා ගන්නට ඉදිරිපත් වෙන එක තමයි යා කරලා දෙන වැඩි. මේ නිසා මෙයා හිතකට නැත්නම් චෛසික ධර්ම ගොඩක් නැද මේ අජීවත් වෙනකොට එයා කරන කෘත්‍යය කියනවා පච්චාභිඥාන රසා කියලා. එයා කලින් දැකගෙන අඳුරගත්ත දේ නැවතත් අන්න අහවලා කියලා ඒ නැවත මතක් කර දීම කරන්නේ සංඥාවෙන් තමයි. අපිට සමහරලාට කාලයකට පස්සේ කවුරු හරි දැකපුවාම එක්ක ඔයාගේ හැඩරුවෙන් මතකයි. එහෙම නැත්නම් ඒත් එක්ක අපි කරපු හොඳ හෝ නරක ගනුදෙනුවකින් මතකයි. එහෙම නැත්නම් නමෙන් මතකයි. ආන්න ඔය විදිහට මේ සංඥාව තියෙනවා නම් කර දෙන කෘත්‍ය තමයි කලින් දැකපු දේ නැවත මතක් කරලා දෙනවා. එහෙම නැත්නම් ලබන සැරේ මෙයා හම්බේ මෙයා වැදගත් කෙනෙක්. ඒ නිසා මම මෙයා මතක තියාගන්න ඕනේ කියලා ලකුණු කියනවා. මොනවා හරි ක්‍රමයකට ඒ ලකුණු ගන්නවා. ඒක අපි හිතලා කරන වෙලාවල් තියෙනවා. මේ අචේතනිකවත් කරන වෙලාවල් තියෙනවා. ඒකට පෙන්වන්නේ දැන් වඩුවෙක් දණ්ඩියමට කොටයක් තියාගත්තට පස්සේ උගේ බොරදම් ගහ ගන්නවා. ඉරි ගහ ගන්නවා. ඒ ඉරි ගහගෙන ඉවරලා විවේකී වේග කර ගන්න කොටේ හොඳට හිර කරලා ඉරි ගහ ගන්න. ඉරි ගහන වෙලාව ඒක දිගේ තමයි කියත ඉරන්නේ. ඉරුම් පටලේ කියන්නේ. ඉරුම් පටලෙන් ගත්තට පස්සේ උන ලෑලි හරි පරාල හරි කපා ගත්තට පස්සේ ඕක වඩු මේසෙ ගෙනියනවා. ගෙනියට පස්සේ වඩුවා හදන්න ඕන උපකරණයේ හැටියට ඔය ලී ඇඳ ගන්න. එසකින් කැපෙන්න ඕන මෙතන හුලා හද යන්න ඕන මේක බීජිමක් එන්න ඕන කියලා. ඇඳගත්තට පස්සේ ඒ අනුව තමයි යාගේ වඩ උපකරණ පාවිච්චි කරන්නේ. ඒක නිසා අර ගත්ත උළුස්සේ ප්‍රමාණය උළුස්ස ළඟ තියලා ඇඳගත්තට පස්සේ හදලි වුණාට පස්සේ ඒකට හරියට හරියනවා. යාගේ ඇඳුම් කපන්න ගියාම මේ පුදුම විදිහේ උපක්‍රම තියෙනවා. ඒ එක පතරමක් කපාගෙන ඒ පතරමේ හැටියට රෙද්ද කපාගෙන ඒ රෙද්ද බැහුවට පස්සේ ඉතින් උඟක් කාලවට අර පුද්ගලයාගේ මිම්මට හරියන වෙලාවල් තියෙනවා. ආන්නේ වගේ මේ වඩුව ඇඳගන්න ඉරි වාගේ උපමාවකට පෙන්වන අපේ හිත යමක් දැකපුවාම ඒ ප්‍රകൃතිය මතක තියාගෙන හිතට බෑ. ඒකට අපි මොකක් හරි ඒ හංගඩු ගැහිල්ලක් කරනවා. අර වඩුව ලකුණු කරන්න වගේ මේ ධාරු ආදීසු තච්චකෝවිය ලියට ආදී කෙරේ වඩුවා වැඩ කරන්න ආසේ මේ ලකුණු තබා ගැනීම කරන්නේ මේ කරපු ලකුණු අනුව පස්සේ දවසේ මේ අසවලායි කියලා දැනගන්නේ මේ සංඥා චෛත්‍යය. ඒක තමයි යා වැඩ කරන වෙලාවේ දැක ගන්න පුළුවන් ලක්ෂණේ. යාගේ රසය කියලා පෙන්නනවා. ඒක ඒ වගේම තමයි ඒ තිබ්බ ලකුණු අනුව කලින් අඳුනගන්නට හේතු කරගත්ත ලකුණු අනුව නැවත නැවතත් එයටම පිවිසෙන ගතියක්. දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩි කියලා කියන්නේ. අපි දන්න දෙයට නැවත නැවත ඇදෙන ගතියක් තියෙනවා. ආන්න ඒ වගේ තමයි මේ සංඥාචෛසිකේ යම් හුරු ගතියක් තියෙනවා නම් ඒකටම නැවත නැවත ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒක වැරදි නම් ඉතින් හැමදාම ඒක වැරදි තමයි. යම් ආකාරයකට යමක් වෙනුවෙන් අපි වැරදි අදහසක් ඇති කරගත්තොත් නැවත නැවතත් ඒ සංසිද්ධියට හිත යොදනකොට රූප ධර්ම වේවා නාම ධර්ම වේවා ඒක නැවත නැවතත් අර සංඥා චෛසිකේ වැඩ කරන තා ඒ වැරද්දටම තමයි පේන්නේ. ඒක ප්‍රවාහකට වෙන්නනවා ඒ ජච්ඡන්ද ජාතකයේ කියලා තනකුත් සඳහන් වෙනවා ත්‍රිපිටකේ අන්දේකට ඇතෙක් අත ගන්න දුන්නොත් ඒ ජත්‍යන්ජ ජාතකයේ සඳහන් කරලා තියෙන්නේ අන්දියෝ කීප දෙනෙකුට ඇතික් කත ගන්න වෙනවා. ඇතික් කත ගන්න දිවම වලිගත කාපෙක්කන ඉතින් මේක කොස්සක් වාගේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට කකුලට ගාපෙක්කන එක මේ වංගෙඩියක් වාගේ කියලා හිතා ගන්නවා. හොඳේ අත ගාපෙක්කන පොල් ගහක් වගේ කියලා හිතා ගන්නවා. කනාට ගාවේ කන කුල්ලක් වාගේ කියලා හිතාගෙන ඔන්න ඔය විදිහට ඊට පස්සේ යාට අලියා ගැන ඇහුවොත් ඉතින් යා කියන්නේ අලියා මෙන්න මේ වගේ මේ කොස්සක් වගේ එකක් නැත්තම් වංගෙඩියක් වාගේ එකක් එහෙම නැත්තම් කුල්ලක් වාගේ එකක් එහෙම නැත්තම් මේ පොල් ගහක් වගේ එකක් මොකද යාට මුළු තාම ඇස්සත්තක දකින්න ආශේ ගැඹුර සහ පළල සහිතව දැක ගන්න බෑ ඔහු ලකුණු ගන්නේ ඒ Tamanට ගැටිච්ච ප්‍රදේශයේ හැටියට ආන්නේ වගේ තමයි අපි වැඩක් කරගෙන යනකොට අපි කවදාකවත් එකම දේ දහස්වර බැලුවේ නැත්නම් ඒක පිළිබඳව පූර්ණ නිගමනයක් අපිට කරන්න බෑ. ඒ නිසා අපි නමුත් දැක්කේ නැහැ කියන කැමැතිත් නෑ. අපි දැක්කයි කියන්නේ ලබාගත්තා වර පුංචි කොටහකින් ඉතුරු ටික සේරම හිතේ චිත්ත රූපේ මවා ගන්නවා. මවාගෙන දැක්කාසේ දුතු ආසේ අතගෑ වාසේ අපි ඒක නැවත නැවත යොදවනවා යොදවන්න යොදවන්න දිගින් දිගටම අපි අර ගන්න තීන්දුවල විශාල පරාස හිතිනවා ගොඩාක් වෙනස්කම් හිතිනවා නමුත් අපි මුන්නම විදියකින්වත් ඒක නැවත වෙනස් කරන්න කැමති නැහැ අපි කියනවා අපි ඒක දැක්කා අපි ඒක අතගාලා මේ කතා කරන්නේ නැතුව නෙමෙයි කියන නමුත් බලනකොට ඒ පරණ ගත්ත සංඥාවටමයි නැවත නැවත අපි ගෙවදින්නේ ඒක වෙනස් කරන්න අපි කැමති නෑ මේන්න මේ වගේ අපේ තියෙන පටු ගතිය නිසා අපි ගත්ත මතිය නැවත වෙනස් කරන්න කැමති නෑ. මෙන්න මේක තමයි අපිට මේ සංඥාවක් අපිට තියෙන බවට වැටහෙන්නේ. වැටහෙන කාරණාව මෙන්න මේ විදිහට ගත්ත දෙයටම ගත්ත ආකාරයට නැමත නැවත ඒ විදිහටම ඒ දේ පිළිබඳව ආකල්ප මතිමතාන්තර පිහිටීම තමයි පිටු ආගෙන කටයුතු කරන එක තමයි සංඥාවක් අපිට තියෙන බවට ලකුණ. ඒ වගේම යථා උපට්ඨිත විශේෂ පදර්ථාන උපතින උපතින ඒ ඒ රූප ආරම්මන නාම ආරම්මන තමයි සංඥාවක් ඇති වෙන්න ආසන්නෙම හේතු වෙන කාරණාව. ඒක නිසා ලෝකයේ බලනකොට මේ මොනම දෙයකවත් එහෙම හොඳට විපස්සනා කරනකොට පේනවා අපි පිම්බීම හැකිලිම බලනවා නම් ඒක මුලින්ම බලන වෙලාවේ ජීවන පිම්බෙනවා ඒක මේ ඉස්සරහට එනවා පස්සට එනවා ලෑල්ලක් වාගේ එතන බැලුමක් පින්වෙනවා හැකලෙන්නා වාගේ ඕක අපිට සටහන් පෙන්වන්න පුළුවන්. ඒකට කියලා සමාන කරලා නිදර්ශන පෙන්වන්න පුළුවන්. ඒ තමයි අපි ඉස්සල්ලාම පින්වීමක් හැකිලීමක් දකින්න හැටි. ඔක හොඳට බලනකොට ඒකේ මේ සතහන විවිධ ආකාර අනුව කාලානුරූප වෙනස් වෙන ගති තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම සතහන පිළිබඳව සංඥාව ඇති කරගෙන එතනින් අතර නොවි ඒ අරමුණම ලොකු සද්ධාවකින් ලොකු එළඹ සිටි සිහියකින් ඒ වගේම අතනාරින වීර්යකින් ඒ කියන්නේ දැඩි ආතාප වීර්යකින් නැවත නැවත නැවත බැලුවොත් ඒ බලාපු දෙයම විවිධ හැඩතලවලට විවිධ ආකාරවලට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන දේ බලනකොට ඔන්න හිතයි අරමුණ තවලං වෙනවා. ඉතින් මේක දිගේම තවත් ඉදිරියට ගියොත් අර සතහන් සහ ආකාර පුදුම විදියට වේග වෙලා වෙලා වෙලා අන්තිමට අරමුණේ බිම්බීම හැකිලිම දෙක වෙන් කරගන්න බැරි තරම්. දිගට යන ප්‍රවාහයක් පමණයි. ආහන්නේ ප්‍රවාහය ළඟට යනකොට අර කලින් මෙනේ කරපු කරපේ හරියන්නේ කලින් අපි පිම්බෙනවා හැකිලිනවා කියලා මෙනේ කරන ඒක හරියන්නේ නැහැ. දැන් තියා මෙනේ කරන්න වෙනවා දැනෙනවා දැනෙනවා. මොකද අර සතහන් හැලෙන එකක් ආකාර හැලෙන එකක් අරමුණ වැඩි වැඩියෙන් සමීපව බලන්න බලන සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන්ට යනකොට අරමුණේ ලකුණු ගන්න පුළුවන් ප්‍රමාණය. ඇතුළේන පිට වෙන හැටි හෝ වම දකුණ වශයෙන් හෝ බිම්බී වැකිලීම වශයෙන් හෝ සංඥා තබා ගැනීම අපහසුතාවයක් වතු වෙනවා අපිට. ඒ නිසා අපි ඒක අරසාකාරී විදිහට දැනෙනවා දැනනවා කියලා මෙනෙහි කරනකොට අපිට තේරෙනවා දැන් අරමුණක් නැතුව ආසේ මේ සංසිද්ධි හරියට දන්නේ නැත්නම් ඕනම කෙනෙක් කියනවා දැන් ආනාපානේ නතර වෙලා. නැත්නම් පිම්බීම හැකිලිම නොදැනී ගියා. මෙතෙක් කළා පිම්බෙන අරමුණ හැකිලන අරමුණ තිබුණ දැන් නැතුව ගියා කියලා. නමුත් වෙන්නේ මොකද්ද? ඒ අරමුණු ඔක්කොම එකිනෙක අතර පෑහීමක් සිද්ධ වෙනවා. කොහොමද? හාල් ටිකක් වතුරේ දාලා ඔක ලිපේ කියලා පැහැෙනකොට හාල් බත් බවටපත් වෙනවා. ඒත් අපිට දැක ගන්න පුළුවන් බත්තට සහ වතුර. ටික වේලාවක් යනකොට මේ බත්තට විලල් වෙලා විලල් වෙලා ගිහිල්ලා අන්තිමට කැලක් බාටපත් වෙනවා. හොඳට හැඳි ගාලා ගත්තට පස්සේ දැන් මේ වතුරේ මේ හාල්ල කියලා අපිට වෙන් කරන්න බෑ. ඒකට අපි කියන්නේ නේද කැඳ කියලා. ඒ කැඳේ හාලේ හැදේ නෑ. ඒ වගේ මේ හාල කැලක් බාටපත් වෙන ආකාරයක දැක ගන්නවත් නෑ. ආහන්නේ වගේ තමයි අරමුණට හිත ලං වෙනකොට හාල්පත් වෙනවා, බත් කැඳ වෙනවා. අන්නේ විදිහට මේ වෙනස් වෙලා ගියාට පස්සේ සංඥාව නිකම්ම නිකන් අසරණ වෙනවා. හඳුනා ගන්න බැරි තත්යකටපත් වෙන නිසා සංඥාවට වැඩ කරන්න නම් අරමුණු තියෙන්න ඕන. අරමුණු නම් ඒකට ඉස්තිර හැඩයක්. ඉස්තිර කාල පරිණා <clears throat> පරාසයක් ඇති කරගන්න සංඥාව හරි වෙහෙසක් ගන්නවා. මෙන්න මේක නිසා අනිත්‍ය වූ ලෝකේ අපට නිත්‍ය සංඥාවක් තමයි බොහෝ විට තියෙන්නේ. ඒ නිසා අපි යම් කිසි හොඳ දර්ශනයක් දැක්කොත් ඒක නැතිලා යන බව අපි හොඳට දන්නවා. නමුත් අපි ඒක ෆොටෝ එකක් අරන් තියාගන්නවට හොඳට තියෙන වෙලාවෙක නැවත නැවත බලන්න. ඒ වගේ මේක ටිකක් ලොකු කරලා Taman ඉන්නම කාමරේ තියාගෙන මේ විදිහට අර මේ නැති වෙන බව හොඳටම දන්නවා. ඒකට ප්‍රතික්‍රියා කරන්න විදියකුත් නැහැ. නමුත් ඒක ඒ තුලින් හෝ චිත්තක්ෂණේකෝ ආස්වාදයක් පිණිස ඒක අර නිත්‍ය වෙලාවේදී අරමුණ කරනවා මේ කොට එක නම් බොහොම හොඳට ඉඳලා තියෙනවා මේක නම් පසුබිම හොඳයි ආලෝක වර්ණ සංඥා හොඳයි ඒක තමයි තියාගන්න ඕනේ කියලා ඒක තෝරගන්නේ ඒක තුළින් අපි ආරම්භණයක් ඇති කරගන්න හදනවා අර ජීවෙන ලෝකේ ජීවෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ තුලින් එකක් වෙන් කරගෙන ඒක ලොකු කරගෙන සංඥා කරගන්න යම් ආකාරයකට එහෙම කරගන්න බැරි වුණොත් ඒ සිද්ධිය පිළිබඳ අපිට මතකේ නැති වෙලා යනවා අපිට ඒක සාමාන්‍ය සිද්ධියක් වාටපත් වෙනෙම නොවෙන්නයි සංඥාව ඇති කරගන්නේ. ආනේ සංඥාව හැම වෙලාවෙදීම අරමුණු කරන්නා වූ නැත්නම් අරමුණක් පදනම් කරගෙන තමයි සංඥාව ඇති වෙන්නේ. ඉන්නේ මේ සංඥාව හොඳ අතටත් නරක අතටත් දෙකටම ක්‍රියාත්මක වෙනවා. බැලුව බැලමත් නම් පේන්න තියෙන්නේ මෙයා හැම වෙලාවෙම අපිව මුලා කරනවා කියලා. අවිද්‍යාව ඇති කිරීම පිණිස නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවක් ඇති කළ දීම සඳහා සංඥාව ලද්දාපසං හැම වෙලාවෙම ඒ තමන්ගේ කෘත්‍ය දිගට කරලා දෙන නිසා අපි එයා විසින් දෙන මේ නිත්‍ය සංඥා තමයි ජීවිතේ ගත වෙන්නේ. ඒකට සුභේ අසුභේ තියෙන්නේ. දෙතිස් කොනක ගත්තත් අසුභේ. අනිත් පැත්ත නමුත් මේක තුලින් සුභ සංඥාවක් අපේස් කරලා දෙනවා. හොඳ යෞවන තරුණ රූපේ කියලා ඒකට සුභ සංඥාවක් ඇති කරනවා. ඒ වගේම හාත්පස මුර්ගාන දුකක් ලෝකේ තියෙන්නේ. නමුත් මේකේ සුඛයක් හොයලා දෙන්න හදනවා. අවුරුද්ද මේ ඍතු හොඳයි. එහෙම නැත්නම් දවසේ මේ කාලය හොඳයි. නැත්නම් මේ ආහාර අතර මේක හොඳයි කිය ඒක තුල අර සුබ සුඛ සංඥා ඇති කර දෙන්න හදනවා. මෙන්න මේ තුන සංඥා මාර්ගයෙන් අපිව සංඥාට මුල් තැන දීලා මේ කටයුතු කරන යනකොට මේ අනාත්ම උද්දෝ ලෝක ධර්මයේ තුල ආත්ම සංඥාවක් ඇති කරගෙන පෘථක්කන භාවයක් ඇති කරගෙන ස්ත්‍රී පුරුෂ භාව ආදී වශයෙන් විශාල පටලවිලක් මේකේ තියෙනවා. නමුත් මේකේ නාටකම නෙවෙයි. මෙන්න මේ සංඥාව ඒ ඒ වෙලාවේ අපිට හඟවන ගති නිසාම සංඥාවැත්තා වූ මේ ක්ෂණ භංගුර භාවේ ක්ෂණේ ක්ෂණේ කැඩි කැඩි යන භාවේ නිසාම මේක අනිත් පැත්ත හරවන්න පුළුවන් ගැටියකෝ ਸਰවඥාන්සේ දැක්කා. අපි ඒක තමයි මේ ධර්මදේශනා මාර්ගයෙන් ඉලි කරගන්න හදාන්නේ. අපි ඉස්සෙල්ලා බලන්නේ මේ සංඥාව අඳුනගන්නනේ. ඒ නිසා මොනවා හරි අපි අර වගේ දෘෂ්ටියකට වැටෙනවා කියලා හිතමු. අනිත්‍යදී නිත්‍ය සංඥාව ගත්තා. ඊළ ගිල අන්තිමට අනාත්මදී ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ආන්නේ වැඩ කරනකොට ඉස්සෙල්ලාම ඇති වෙන සංඥාව ඊගාට චිත්තය ඊගාට තමයි දෘෂ්ටිය. ඉතින් සංඥා අවස්ථාවේ බොහෝ මේක බොහොම තනුකයි, බොහොම බොළඳයි, බොහොම ලාමකයි. ඒක දෙසරයක් තුන් සැරයක් දැක්කට පස්සේ තමයි චිත්තයක් බාටපත් වෙන්නේ. ඒ චිත්තය ඇතුණාට පස්සේ ඒක ඒ පුද්ගලයා අරස කරන්න උත්සාහ කරනවා. මේක මේ මම එක සැරයක් බල්ලා නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් හතර සැරයක් බල්ලා මම මේ කියන්නේ මම දන්න දෙයක් මේ කියන්නේ කියලා ඒ ගත්ත මතිය චිත්ත මට්ටමට ගියාට පස්සේ අඳුර ගන්නවා. සංඥා මට්ටමේ නම් එච්චර ගන්න දෙයක් නෑ. සැරේයි දැක්කේ ඕක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා. ඒක පිළිබඳව අනිශ්චිතතාවය කියන. ඒක චිත්ත මට්ටමට වරනකොට දෙතුන් සැරයක් අත්දකලා. ඊට පස්සේ ඕක දෘෂ්ටියක් පාඩපත් වෙනවා. දෘෂ්ටියක් පාඩපත් වුණාට පස්සේ නම් බුදුරජාණන් වහන්සේ වැඩියක් වෙනස් කරන්න බෑ. ඒකයි ධර්මචර්ය දේශනා කරන්නේ මේ හතිවත්තහන වගේ භාවනා කරන මුලින්ම දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා. සීලේ තියෙනවා. ඒ වගේ දෘෂ්ටියක් හදන්න බැරි නම් නැත්නම් මේ සංඥා වගේ ඉතාමත්ම ගැඹුරින් සෑම චිත්තක්ෂණයක අපි මේ සතියෙන් පන්නන සමාධියෙන් පන්නලා දාන අවිද්‍යාව නැවත නැවත ඇති කරන භව නිත්‍යයක් ඇති කරලා දෙන තෘෂ්ණාව ඇති කරන මේ වැඩ පිළිවෙල කරන මේ සංඥාව අපිට ඉක්මවන්න පුළුවන් මේ සංඥාව සංඥා වේදිත නිරෝධයකටපත් කරන්න පුළුවන් කියලා මුළු ලෝකෙම හිතුවේ නෑ නමුත් ਸਰවචනාංශයේක මේ සංඥාවේ තියෙන නරකටපත් කරන ගතිය වගේම හොඳටපත් කරන්න පුළුවන් ගතියක් තියෙන නිසා මතක් කරන සතිපට්ඨාන ආදී ධර්මයක් කරනකොට අඩු ගානේ තද්ද දැඩි වූ තද්ද බල වූ දෘෂ්ටි සහිත කෙනාට අර මේක නිවැරදි කිරීමේ කෘත්‍ය කරන්න බෑ. ඒක තරම්ම භයානකයි. නමුත් ඒක වෙන්නේ මේ චිත්ත භාවයටපත් වෙච්ච දේ මත නැවත නැවතේ වැරදි ආකාරයෙන්ම අයෝනිසමනසිකාරයෙන්ම කල්පනා කිරීම නිසා. ඒ චිත්ත භාවයටපත් වෙන්නේ හියෙන් නෙවෙයි මේ හිතල බල්ලම නෙවෙයි මනෝ විකාරෙකම නෙවෙයි මොකක් හරි සංඥාවක් සහිතවමයි ඒ සංඥාව හේතු නිස්පර්ශයක් ඇතුවමයි ඒ නිසා යම් කිසි කෙනෙක් යමක් කියනවා නම් ඒක කවදාහකත් ඒ මනුස්සයා මේ කවුරුත් නොමගාර ඉන්නවක්වත් හිතලා බලලා කියන දේකුත් නෙවෙයි. මනස දැකලා තියෙනවා ඒක. දැකපු නිසායි මේ මනස කියන්නේ. ඉතින් ඒක නිසා එයාගේ ප්‍රශ්නේ අපිත් එක්ක තියෙන ගැටුම නතර වෙන නම් ඒ පුද්ගලයාත් එක්ක අපි මුලට යන්න ඕනේ. මුලට නොගියොත් අගේ ඉඳලා විසඳන්න ගත්තොත් එන්නේ පුද්ගලයාත් එක්ක ගැටුමක් ඇති වෙයි. අපි පුංචි කාලේ අහලා තියෙනවා තල්ලත්තක් ඇත තල් ගහක් ඇත බුදිය ගත්ත අහවට වෙච්ච දේ. ඒක පාරට ඇවිල්ලා තල් ගෙඩියක් හදනකොට ඩෝං ගාලා රත්තක. ඒක පාට අහලා පැලසිනලා නැගිටලා බලනකොට විශාල සද්දයක් එයාට හිතුනේ එකම දේ අහස කඩාන වැටෙනවා කියන ඉතින් පැනපු පැනින්නටම ළඟ හිට මීමෙන්ෙක් ඇහුවා මොකදයි කියලා ඊට පස්සේ කතා කරන වෙලාවක් නම් මොනවත් නැහැ අහස කඩන්නවයි හැබැයි දෙන්නම් બોලේ වැඩේ හරියන්නේ නැහැ ඔන්න මීමෙන්න ගියා මීමෙන්න යනකොට ඉත්තෑ එක හම්බුණා ඉත්තෑ කිව්වා මේ දෙන්නෙක් නිසානේ දැන් ඉතින් සෙල්ලමක් මේ මොකද කතා කරන වෙලාවක් නෑ යා කොහොමම ගිහිල්ලා අන්තිමට මොහාතේ මොහාගෙන් ගෝනාට ගෝනාගෙන් ගිහිල්ලා අන්තිමට අලියක් එකට කියලා දැන් කැලේ බිඳගෙන දුවන කිසිම කෙනෙක් මේ සංඥාව ඇති වෙච්ච තැනට යන්න උවමනාවක් නැහැ අර රැළට අහුවෙලා රැළට දුවනවා කෝක තමයි අද ලෝකේ තියෙන ෆැෂන්ස් කියලා જાති තියෙන්නේ හැම ඔච්චර තමයි කවුරු හරි පිස්සෙක්වක් හරි අදහසක් ආවම ඒක නැතුව නම් බත් කන්නත් බෑ ඒ තරමටම මේක යන. ඉතින් මේ වැඩේදී ඒ අලිය දක්වම හැම සතෙක්ම ඒ අර හා වගේ හා අහිංසක සතා බොරු නෙමෙයි කියන්නේ. ආව ඇත්තටම අත්දැකලා කියන්නේ. නමුත් සංඥාවක් අනුවයි දුවක්. යනකොට කැලේ රජා ළඟ යනකොට ඔහෙට පල්ලා කියලා කතා එතුන් නතර වෙන්න තු බෑනේ සිංහයා කතා කරා. ඔක්කොමලා නතර වෙලා ඊට පස්සේ කොහොමද මොකද අනේ බුදුව රජතුමනි අපි ළඟ හරි කරදරයක් දෙන මේ කැලේ ඉන්නේ කොහොමද අහස කඩාන වැටෙනවා. ඉන්දියා කරලා කිව්වා මේ කවුද කිව්වේ? අලියට ප්‍රබාලා කිව්වා මං නම් දැක්කේ නැහැ ගෝණ තමයි කිව්වේ. ඉතින් ගෝණගෙන් අහුවට පස්සේ මමත් ඇත්තටම අවසර දැක්කේ නැහැ මට මේ මේ මේ මුවා තමයි කිව්වේ. ඉතින් මුවායෙන් අහනකොට ඔහොමම කියලා බලනකොට ඉතින් අන්තිම කෙළවර හිටපු හාවා කිව්වා ඇත්ත අවසර මං නම් දැක්කා. ඊට පස්සේ කොහේ නම් අපි කට්ටියම කියලා යන් කියලා අර ඔක්කොම කකුල පිටිවසටයි යදෙන ඉස්සරහට යන්න බෑ. මොකද අහර කඩන පැත්තේ දිහාවට ලියන්න තියෙන්නේ. නමුත් සිංහයා ඉස්සර වුණා. සිංහයා ඉස්සලා සිංහයා හාවට කිව්වා දැන් මේකට මුල් වෙච්ච කෙනා යම් සාක්කයට යම් කියලා කියලා බලනකොට හොඳට කාරණාව පැහැදිලි වුණා. අර ලින්දේ ඉඳලා එක පාට වැටුණාට පස්සේ ඒ දුවන්න පටන් ගත්තට පස්සේ ඉතින් ඊට පස්සේ කකුල් කඩන දුවන එක විතරයි ආය බැලිලක් නැහැ. ඕකමයි තන්නේ කරන මේ පෙරද සමාජයේ පවතින්නේ. ඒක නිසා කවදා අපි මේක මේ බෙලිගෙඩියක් කල්ලත්ත කොට කඩාවත් නැහැ කියලා තේරුම් ගනි. අපි හරි කැමැති අහත කඩාවත් නැහැ කියලා කියාගන්න ඒක ලියලා අපි මේ අපේ මේ මෝඩ වැඩ, සගතිරු වැඩ ඒක සාධාරණීකරණය කරන්න. නොකියන දෙයක් නැහැ. ඒකට වෙනමම තියෙන සබ්ජෙක්ට් එකක් රීසනින් කියලා. කිසුල් ගහට ගිය මනුස්සයරත් කියන දෙයක් තියෙනවා. ඒ වගේ තමයි ඕනම කෙනෙකුට කියන්න දේවල් තියෙනවා. ඒ කියන්න තියෙන දේවල් අපි 100% ප්‍රතික්ෂේප කරන්න ඒවා. යම් ප්‍රමාණයකට මේකේ ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය අනුව සංඥාවක් තියෙනවා. ඒ සංඥාව චිත්තයක් බාර වෙලා චිත්ත දෘෂ්ටියක් වඩපත් වෙලා තමයි මේ කටයුතු යන්නේ. ඒක අපිට දෘෂ්ටි අයින් කරන්න බෑ. ඒකට යටත් වෙන දෘෂ්ටිය තියෙනවා නම් වැරද්දෙන් භාවනා කරලා වැඩකුත් නැහැ. චිත්ත මට්ටම හදන්න පුළුවන් සංඥා මට්ටම හදන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා කිරීමේදී විපස්සනා භාවනාවේදී මේ සතිය දියුණු කිරීම සඳහා සතියට ආසන්න වශයෙන් බලපාන ඉෂ්ඨිත සංඥාව තියෙනවා. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මම දැන් ආස්වාද කරන වෙලාවේදී ආස්වාද කරන බව දැනගැනීම සඳහා මෙනෙහි කරන්න කියන්නේ අර සංඥාව ඉෂ්ඨිර කරන්නයි. සංඥා විස්තර කරාට පස්සේ අපිට හොඳටම දන්න මේක අපි ආස්වාස කරනවා ආස්වාස කරනවා කියලා මෙනෙහි කරන ප්‍රස්වාසය නෙවෙයි බවට පටලවිලක් එන්නේ. ඒ වගේම මේක හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සබ්දයක් නෙවෙයි මම ඉන්නේ ආස්වාසේ. ආයතකොට අපි මම දැන් මෙතන කියන එක තහවුරු වෙනවා. එතකොට ඒ වෙලාවේ අපේ ඒ තියෙන ප්‍රඥප්ති දැනුම අනුව අපි කියන ආස්වාසය මට වැටුනේ සීතලක් විදියට. ඊට පස්සේ ප්‍රස්වාසය සිද්ධ වෙනවා ඊට පස්සේ අපි අර ආස්වාසයෙන් ගත්ත සංඥා සම්පූර්ණයෙන්ම අයින් කළා අලුත් හිතකින් ප්‍රස්වාසය කියන කාරණාවට ප්‍රස්වාසය කියන ආරම්මණයට හිත ගියා කියලා දැනගන්න නම් නැත්නම් ඒක ඍජු අත්දැකීමක් බාටපත් කරන්න ප්‍රස්වාසය මෙනෙහි කරන්න ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනකොට ඒක පිළිබඳ දැනීමක් අපට ඇති වෙනවා මේ ඉස්සෙල්ලාම දැකපු පළවෙනි මොනතේ යන්තම් අපි කියන සිංහලෙන් සුද දැක්කා කියලා. යන්තම් ඔන්න ස්ත්‍රියවද පුරුෂෙද්ද කියන්නේ නැහැ. මම යන්තම් ඔන්න සුදක් යනවා දැක්කයි කියලා අපි හරියට කියනවා. ආන්නේ සුද දැකීම පමණයි පළවෙනි සැරේ ආස්වාසෙත් ප්‍රස්වාසෙදි පේන්නේ. පිම්බීමේදී හැකිලිමේදී පේන්නේ. පමේ ලකුණේ පේන්නේ. මෙන්න මේක තහවුරු කිරීම සඳහා ඊගාව සැරේට එන ආස්වාසයට අර වගේම මෙනෙහි කරන්න කියනවා කියලා. ඒ දැකපු එකමද කියලා ප්‍රශ්නාර්ථයෙන් නැවත බලන්නේ කියනවා. ඉස්සලා සීතලක් ආවම දැන් පස්සේ සීතලක්. ආ හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තාම තියෙන්නේ ඍජු අධ්‍යයනයේ ප්‍රසවාසය දැක්ක ප්‍රසවාස උණුසුමක් විදියට දැක්ක හොඳයි. ඊට පස්සේ ටික බලහන බලහන යනකොට මේ මේ සීතල බව දිග වශයෙන් කෙටි වශයෙන් හෝ එහෙම නැත්නම් මේ මේ සීතල මට දැනෙන වාතයක සීතලක් වාගේ, ද්‍රවයක සීතලක් වාගේ, නැත්නම් ඝණයක සීතලක් වාගේ ආදි වශයෙන් මේකේ අර විවිධ විවිධ විවිධ විවිධ පැති වැටෙනකොට වැටෙනකොට වැඩෙනකොට තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ ආස්වාසේ දැක්කයි කියලා. ඒ දිගටම මේ සංඥාව තාවුරුනේ නැත්තම් අපි සතියෙන් දින්නේ අසතියෙන් දින්නේ කියන්න බෑ. අපි ඉන්නේ වර්තමාන මොහොතේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමේද නැත්තම් අපි මේ හිතන හිතනවද සිතලුවක්ද දන්නේ නැහැ. ආහනේක නැති කරන්න තමයි මේ සල්ලක්ඛේති කියලා කියන්නේ සලකුණු කිරීම එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරන්න. නම් කිරීම කරන්න. නම් කිරීම වශයෙන් නම් කිරීම නම් සංස්කාරයක්. කලන්තයක්. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ අරමුණ පිළිබඳව ස්ථිර භාවය. නැත්නම් අරමුණ පිළිබඳව සංඥාව තහවුරු වෙනවා. ඒක නිසා අපි බොරුව නම් බොරුව බව දන්නවා. ඇත්ත නම් ඇත්ත බව දන්නවා. එතකොට මේ දෙක අතර පටලවිල්ලක් නැහැ. මේ හිතවිල්ලක්ද ඇත්තද? ඔන්න ඔය දෙකට කලෙලි අරවන්නේ යෝගාවචරය නිතරම මෙනෙහි කිරීමේ. මේක අඩු වුණොත් තමයි භවනා කරනවා කියන කාගේ සමාත හිත සීතල වෙලා නින්දට වැටෙනවා. ඕන තරම් වෙන්න පුළුවන්. කිසිසේත් මේක කාටවත් බෑ නොවිය යුතුයි කියලා කියන්නේ. නමුත් මෙනෙහි කිරීම ඊට කලින් අතර වෙන්න ඕන. මෙනෙහි කරමින් ඉඳයන්නේ. ඒ නිසා යෝගාවචරයට අවස්ථා දෙකක් හම් වෙනවා නිින්ද වගේ වෙලාවකදී මෙනෙහි කිරීම නතර වීම දැනගත්තා නම් ඊට පස්සේ දැනගන්න ඕනේ එක්ක හිත පිට යාමක් හෝ නිින්දක් සිද්ධ වෙනවා ආදි වශයෙන් මේ සතියේට විවිධ ආකාරයෙන් මේ සංඥාව තිර කිරීම බොහොම උදව් උපකාර කරනවා ඒ නිසා තේරුම් අරගන්න ඕනේ භාවනාවකදී අපේ එල්ලේ කැඩෙන අවස්ථාල් බොහෝමයි අරමුණෙන් හිත පිට යෑම රූප වශයෙන් එහෙම නැත්නම් අරමුණ ඇතුලේම එන වෙනස්කම් එනකොට සතහන් වලින් ආකාර වලට මාරලා ආකාර වලින් පස්සේ ඒ වගේ අත්ව ස්වභාවික ලක්ෂණ දකිනකොට ඇත්ත දෝ නැත්ත දෝ කියලා සැක පහළ වීම යෝගයෙන් භාවනාදී පහළ වෙන නාම ධර්ම ඕන වෙලාවක නොදන්න ශේෂ්ත්‍රක යනකොට පටල වෙන තියෙන අවස්ථා වැඩි. ඒවා තේරම මඟ අරව ගන්න. හරියට ආරක්ෂක යන්ත්‍රයක් වගේ. අතර දීලා තියෙන මෙනෙහි කිරීම තමයි. මෙනෙහි කරා නම් ඒක හරියට අර මේ මහසෝනාගේ බෙල්ල වගේ බෙල්ල එක පැත්තකට කඳ එක පැත්තකට කියලා දෙපැත්තකට බලන්න එකක් හිතාගෙන ඉන්න දෙකක් වෙන්න විදියක් නැහැ. මෙනේ කරා නම් කඳ තියෙන දිහාටම බෙල්ල හැරෙනවා. ඇතාගේ බෙල්ල වගේ. ඒක එකලස් කර දීම කරන්නේ මෙනේ කිරීම. ඒ නිසා යෝගාවචරය මේ මෙනේ කිරීමේ ක්‍රමය දන්නවනම් උතුරු කුරු දිවෙන්ට ගියාත්, දක්ෂිණ අද්‍රවයට ගියාත්, එහෙම නැත්නම් සම්පූර්ණ මේ අධාර්මික මිනිස්සුන් තරඟට ගියා කවදාකවත් පැටලෙන්නේ නැහැ. මේ මෙනෙහි කිරීම දන්නේ නැත්නම් ගුරුවරයෙක් ළඟම අවුරුදු 7ක් හිටියා. කොච්චර කෙනෙක්වත් භාවනායි කියලාසක් එන්නේ නැහැ. ඒක නිසා මේ තීර සංඥාව ඇති කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම වැරද්දක් වෙනකොට වෙන්නේ සංඥාවේ වැරද්දක්. ඒක වැරදිමයි. සංඥාව කියන්නේ ඒ වේලාවටම වඩුවාලියේ අදින ඒ වගේ කෘතිම දෙයක්. ඒ කෘතිම දෙය කවදාකවත් සත්‍ය අවබෝධයට යොමු කරන්නේ නැහැ. ඒක යොමු කරන්නේ සංසාරේ පැවැත්තටමයි. ඒක යොමු කරන්නේ තෘෂ්ණාවටමයි. ඒ නිසා අපිට සංඥාව ඇතුවක් බෑ නැතුවක් බෑ. බුදු සංඥා නැති වුණොත් ගොළුෙක් දකපු හීනයක් වගේ අපිට මොනම දෙයක් කියා කරගන්න බැහැ. අපිට මේ ලෝකෙත් එක්ක සංනිවේදනය කරන්න බෑ. නමුත් ලෝකේ හැදිලා තියෙන සංඥාව හැදිලා තියෙන සංසාරෙටමයි. හැදිලා තියෙන දුකටමයි. හැදිලා තියෙන තෘෂ්ණාවටමයි. නිසා කවදාකවත් ජනමාධ්‍ය නිවන් දකින්න බෑ. ඒක හැදිලා තියෙන සංසාරෙටමයි. ඒක හැදිලා තියෙන තෘෂ්ණාවටමයි. ඒක හැදිලා තියෙනම අවිද්‍යාවටමයි. ඒ නිසා සංකේත මාර්ගයකින්, භාෂාවකින්, ව්‍යාකරණයකින් කවදාකවත් නිවන අර්ථකථනය දෙන්න බෑ. නමුත් අපිට සිද්ධ වෙනවා භාවනා පාවිච්චි කරලා භාෂා පාවිච්චි කරලා අපිට සිද්ධ වෙන ව්‍යාකරණ පාවිච්චි කරලා අපි දැනගන්න මේවා සංඥා කියලා. මුළු පරිගණක තාක්ෂණයේම හුදු සංඥාවක් පමණයි මිරිඟුවක් පමණයි. ඒ මොන්නම දෙයක් අත්‍යත් නැහැ. ඒ නිසා සර්වඥ දේශනා කරන්නේ පේන පින්දුපමා රූපං රූපේ පෙන පින්දක් වාගේ. බුබ්බලා වේදනා බුබ්බලෝපමා ඒකේ ජීව බුලක් වාගේ තමයි වේදනා සංඥා මරිකූප මරිචුකූපමා මේ මිරිඟුවක් වාගේ නමුත් මේ මිරිඟුවේ තමයි අපි මේ නංවනං හදාගෙන මේ ඉඩම් කඩම් බෙදාගෙන විවිධ ආකාර මේ ගැටුම් තියෙන්නේ ඒ නිසා අපි භාවනාවේදී පුතුම විද්‍යකට මෙන්න මේ සංසාර කිල්ලෝරක් නොතැනෙන සංසාරය අරගෙන ආව මේ සංඥා ගැටේට ඊ타ත්ම සරල ඒ වාගේම ඊ타මත්ම පෞද්ගලික ඊ타මත්ම වර්තමාන මොහොතේ ජීකර හැරීමක් සිද්ධ කරනවා. මාන්නේ ජීකර හැරීම සිද්ධ වෙන්න නම් මේ සංඥාව අපිට මේ ලක්කන වශයෙන් රස වශයෙන් පච්චපත්ථාන වශයෙන් පදත්තාන වශයෙන් තේරුම් අරගත්තා වූ සංඥාව අපතුල ක්‍රියාත්මක වෙන අවස්ථාව ගැන හිත කිට්ටු කරලා බලන්න ඕනේ. කිට්ටු කරලා බැලුවොත් විතරක් අපිට හිතා ගන්න පුළුවන් මේ වැඩේ හැම දෙවේල සිද්ධ වෙනවා. සංඥා විසින් අපි නොමග යෑම දෙවේල සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැතුව ඉන්නවට වැඩිය හොඳයි දැනගන්නවයි කියන එකයි ඔන්න සරුවචනාසික මූලධාරය. සංඥාව තාමත් නොමග යන නමුත් නොදැන නොමග යනවට වැඩිය හොඳයි දැන නොමග යන්නේ. ඒක නිසා සරුවචනාසික මේ සංඥාව ඇවිල්ලා අපිව මත් කරන හැටි සහ එයින් ගැලවීමට ඇති එකම ක්‍රමයෙන් මත් කරන බව දැනගැනීම පමණයි. ආන්නේ සඳහා විවිධ ස්ථානවල පෙන්ලා දීලා තියෙනවා සංඥාව කියන මඩ වතුර කොහොමද මේ පිරිසුදු දිය දහරාවට එකතු වෙන්නේ. ඒකදී ওই මදුපිණ්ඩික සූත්‍රය තමයි ඒකට ඉතාමත්ම මේ ගැඹුරක් පෙන්වන තැන ඒකදී ඇත්තටම සරුවචනාංශේ දෙන්නේ දිරව ගන්න බැරි විදිය උස්ස ගන්න බැරි විදිය බරපතල ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ හේතු වෙච්ච කාරණාව කියලා බමුණෙක් එක්ක වෙච්චි කතා සල්ලාහපයක් සංඝයා වහන්සේලාට මතක් කරලා කියලා තමතන්සේ තමන් වහන්සේගේ ගඳ කිරියට වටනවා. ඊට පස්සේ අර අහගෙන හිටපු සංඝයාට විශාල ප්‍රහෙලිකාවක් වෙනවා මොකද්ද මේකේ අර්ථය කියලා. ඊට පස්සේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ හම්බෙලා සඳහන් කරනවා සාස ගැඹුරු බණක් කිව්වා අපිට මේක තේරුනේ නැහැ. ඒක නිසා අපිට ඔබ වහන්සේගේ සරණයි පිහිට අපිට මොකටක් විස්තර කළා කියලා දෙන්නේ. ඉතින් කොට්ටිත ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහක මේ අරටුව හොයන්න ගිය වෙලාවේදී ඒකේ අරටුව කොළවල නැහැ. නැතිවල නැහැ පොත්තේ නැහැ. ඔක තියෙන අරටුවේ. උඹලා මේ අරටුව පන්නලා ඇවිල්ලා අතුල්ලා පන්නලා ඇවිල්ලා ඉටි පන්නගෙන ගිහලා කොළවල හොයනවා මම කවුද බුදුහාමුදුරු කියපු දේවල් වලට අර්ථ කතා දෙන්න. කියලා ඇයි බුදුහාමුදුරන්ගෙම ඇහුවේ නැත්තේ කියලා. ඒකට කියනවා මේ අනුකම්පා කරන්න. අපිට ඔබ වහන්සේත් එක්ක බොහොම පහසුවෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා නේ. දන්නා ක්‍රමයට විස්තර කරලා දෙන්නේ කියලා. අන්න එතෙන් තමයි මේ ඇතිවෙච්ච විස්තර ද්විපහගේ තමයි ඔය මතුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන්නේ බොහොම මේ දර්ශන විද්‍යාවෙන් බොහොම විග්‍රහ වෙන සූත්‍රයක්. ඒකෙදී සඳහන් කරලා තියෙනවා චක්කුං චාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. මේ ඇහැට ඇවැත්නි රූපයක් එල්ල වෙච්ච වෙලාවක එහෙමේ දුවමින් හිත ප්‍රතිගුණ හිත ඇහැට එනවා. එතකොට ඔන්න පෙනීම කියන එක සිද්ධ වෙනවා. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. යම්තා කේ පුත්‍රයාට සජීවී ඇහක් තියෙනවා නම් අන්ධෙක් නෙවෙයි නම් රූපයත් ආපాతගත වෙමින් තියෙනවා නම් හිත කනට නාසයට දිවට ආදී වෙන වෙන තැන් වලට පිටතට යනවා නම් මේ තුන එකට යන තාකල් ඔහු බලන්නේ දකින්නෙක් බවට පත් වෙනවා. ඒ තුන කියන තාකල් ස්පර්ශය සිදු වෙනවා. පුද්ගලයාගේ ඇහත් ඇරලා තියෙනවා, රූපයක් තියෙනවා, හිත පිට යන්නේත් නැහැ. බැලීමෙම ආනෙන් බලාගෙන ඉන්න තාක්කල් ਉਹ බලන්නේ පාටපත් වෙනවා. අපි හිතමු හරියට එල්ලකට වෙඩිසියන්ට පුරුදු වෙන දක්ෂ වෙඩික්කාරයෙක් වෙන්න හදන කෙනෙක් කියලා. ඒ මුත්‍ලේ මේ ලෑල්ලදී හරියට බලන්නේ. ඒකේ හරියට මැදටම එල්ල කළ වෙඩිසියන් හදනකොට ඒ මනුස්සයාගේ කඩියෙක් ආවොත් සද්දයක් ආවොත් එයාගේ එල්ල ගැලෙනවා. නමුත් එහෙම නැත්නම් හරියට කරගෙන හිටියොත් යාටට එල්ලෙට වෙඩි යන තියෙන අවස්ථාව වැඩි. ආන්නේ වෙලාවේදී ඇහක් තියෙනවා, ඒ දර්ශනයක් තියෙනවා, හිතක් තියෙන ඇහිම. ආන්නේ එහෙමනම් ඒ තාකල් අපි කියන ස්පර්ශය තියෙනවා කියලා. තුනේකට ගමන් කරන තින්න සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. එන්නේ ස්පර්ශය ඇති වුණා නම් ඒ දකින්න ටාගට් ලෑල්ල හු විඳිනවා. ඔව් මේක දැනගන්නවා. දැන් මගේ හිත පිට ගිහිලා නැහැ. දැන් මගේ හිත තියෙන්නේ මේ මේ අරමුණේ මොකද අරමුණ මම බලන්නේ මේ ලෑල්ල. ඒ තාගත් ලෑල්ල. බණ ඉස්සර බණ කියනකොට මුල් මුල් හරියට පස්සපච්චා වේදනා තේරෙන්නේ නැහැ. ගාක් කියලා බණ කියන්න ඕන පස්සපච්චා තේරුම් කියන එක තේරුම් ගන්න. නමුත් මේ වෙලාවේදී ටිකක් අල්ලචොක් කියන්න සිද්ධ වෙනවා. කොහොම හරි ඔය කී ඒ පස්සපච්චා නෙවෙයි මේ බණට වෙන්නේ. බණට සිද්ධ වෙන්නේ යමක් Taman ස්පර්ශ කළා නම් ඒක විඳිනවා. යමකට සංඥාව පිහිටෙවුවා නම් දැනීමක් ඇති වෙනවා. නොවි, නොටින් and නොවි. යම් අරමුණක් අපි නෝට් කරා නම් අනිවාර්යයෙන් මේක නොවින් එකක් එනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මම බැලුවා දැක්කේ නැහැ කියලා ඒක ව්‍යාකරණ අනුකූල නෑ ඒ කතාව. බැලුවා නම් අනුගානේ අන්ධකාරය හරි පේනවා. ඒ වගේ තමයි නෝට් කරා නම් නොවින් එකක් එනවා. මෙන්න මේ වේදනාව දක්වම චක්කුං චෞසෝ පටිච්ච රූපේ චුප්පදේසි චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සෝ පච්ච වේදනා ඉතාමත්ව පිරිසුදු ජල දහරාවක් ගන්න. මෙන්න මේ වේදනයි අපි අපි දක්වා එහෙම නැත්නම් මේ අපි අත්දැකීමට ඒක විඳීමක් බවටපත් වෙන තාක් වැඩ පිළිවෙල ඉතාමත්ම පිරිසුදුයි. බුදුහාමුදුරන්ට සිද්ධ වෙන ওই කාලෙට ආර්යයන් වහන්සේට සිද්ධ වෙන්නේ ওই කාලෙට බෞද්ධ වූ නැත්තම් පු탁ජන වූ වෙන කෙනෙකුට වෙන්නේ toy තාලෙට එතනින් නැතුව අබෞද්ධුන් මිත්‍යා දෘෂ්ටිකෙකුට වෙන්නේ toy තාලෙට සත්‍යෙක ගත්තත් toy තාලෙ තමයි. එයාට වේදනාවක් පහළ වෙනවා. යම් වේදේති තං සංසංජානා. යන් ওই වේදනාව හඳුනා ගන්නවා. හඳුනා ගන්න තැනදී තමයි බොර වතුර එකතු වෙන්නේ. ඒක ඉතින් පරණ අදහස් නිසා මේ දැකපේ කොහොමදයි සුභයි මංගලයි වශයෙන් හෝ අදු මේ දුමංගලයක් නරක දෙයක් වශයෙන් හෝ ඒක හඳුනා ගන්න අපි එතන ලකුණක් තියෙනවා. අර වඩුවා කීයේ අඳිනවා වගේ. උනේ ලකුණ තියෙන තැනින් තමයි අපි මේ සිද්ධියට ඇඟිලි ගැසීම සිද්ධ කරන්නේ. අපි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වුණාට පස්සේ යම් සංජානාති තං විතක්කේ. යමක් අපි හඳුනනවාද ඒක තමයි අපේ හිතට කල්පනාවට එහෙම නැත්නම් 100ට බුද්ධියට වැටේ. ගොඩාක් දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. සිද්ධ වුණාට අපි යමක් හඳුනාගත්තා නම් ඒක තමයි අපිට කරදර කරන්නේ. නිසා අපි ගොඩාක් දේවල් හඳුන්වයි කියලා කියන්නේ මහා කරදර ගොඩක්. අපි දන්නන දේවල් ටිකයි නම් ඉස්සර වැද්දන්න. ඒ වගේ මේ ම්ලේච්ඡයි කියලා ගන්න මිනිසුන්ගේ දැනුම බොහොම ටිකයි. ජීවනේ හරියටම තමන් ඉන්න පරිසරයත් Taman ඕනේ ආහාර මාර්ග ගමන් පතය. ඒ ටික විතරයි දන්නේ එච්චරයි. ඊට පස්සේ ඔය ඡාති අන්තර අරබුද අරබුදවත් ඕසෝන් ලේයර් එක සවුත් වෙලා තියෙනවා කියන මොනම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ දන්න ප්‍රමාණයට තමයි. දැනගන්න දැනගන්න කවදාකවත් හොඳක් නම් අහන්න හම්බෙන්නේ. ඒ වුණාට බුදුම ආශාවක් අපි ළඟ තියෙන මේ දැනුම සඳහා. ඒ සේරම ඒ සේරම දැනුම කිසිසේත්ම ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඒ තාක් දුරට අපි මතක තියාගන්නවා සංඥා ගොඩක්. සමහර ඒවා ඇත්තටම නිවැරදි ගණන් ක්‍රම වලට සූත්‍ර වලට සමීකරණ වලට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් මේ දැනුම් කියලා කියන්නේ අන්න අර වගේ අපිව අදල තත්වයකට අතිර්ණ තත්වයකට පත් කරන දේවල් මිස කවදා ප්‍රත්‍යක්ෂ නෙවෙයි. නිසා යම් සංජානාති තම් විට ඒක තමයි අපි කල්පනාට වැටෙන්නේ. අපි කලින් එක දවසක් මට මතකයි මාළුක්‍ය පුත්‍ර සූත්‍රය සඳහන් කරා. ඒකදී සර්වචනංශය අහනවා මාළුක්‍ය පුත්‍රය යම් රූපයක් ඔබ දැකලා නැත්නම් කවදාකවත්. දැන් බලමිනුත් නැත්නම් ඔබට පේන්නේත් නැත්නම් මත්තර පේන්න වෙන්නේත් නැත්නම් එහෙම දෙකින් කෙලෙස් උපදින්න පුළුවන් කියලා. කවදාකවත් කෙලෙස් එන්නේ අපි දැකපු දැන් බලමින් ඉන්න නැත්නම් අපිට පේන එනසම් පෙනේවා කියලා ප්‍රාර්ථනා කරුවොත් අන්න උතන තමයි කෙලෙස් උපදින තැන. එතකොට අපි ඒකට සම්බන්ධ වෙනවා. අපි යමක් දැකලා නැත්තම් අපි යන දකින්නුත් නැත්තම් අපිට පෙනෙමිනුත් නැත්තම් අපි මත්තර පෙනේ කියලා හිතන්නත් නැත්තම් කාදාකත් කෙලෙස් උපදින්නේ. මේ විදිහට තමයි මේ සංඥාව කියන එක අපි ළඟ පරණ අපේ මතක වශයෙන් රුචි අරුචිකම් වාසයේ විවිධාකාර ක්‍රම වලට යමක් වින්දානම් අපි ඒ විඳපු දේ මත සංඥාවක් ඇති කරනවා. ඒ සංඥා කරපු ටික විතරයි අපිට විතක්ක වෙන්නේ. සංඥා කරපු ටික විතරමයි භාවනාවේදී හිතවිලි වශයෙන් එන්නේ. සංඥා වශයෙන් ආපු නැති කිසිම දෙයක් අපට අපේ භාවනාවට බාධා කරන්නේ නැහැ. හිත පිට යamak වශයෙන් හෝ ආවේගයක් වශයෙන් හෝ ඒක නිසා යං විතක් යං සංජානනසේ තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යමක් අපේ කීපාරක් දැකලා නැවත හිතට ආවනම් ඒක මත තමයි අපි මනෝ රාජ්‍ය හදන්නේ ඒක මත තමයි අපි මේ අහස් මාලිකා හදන්නේ මනෝ ලෝකමවන්නේ ප්‍රපංච වශයෙන් අපි තණ්හා වශයෙන් අර දැකපු දේ අල්ලගන්න ඒ වගේම දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් අරගෙන ඒක මතුමැත්තේ අර පෙනපු පෙනපිපි තියෙන වාගේ ඒක මතුමැත්තේ බොහෝ වෙන්න පටන් ගන්නවා හිතවිලි ප්‍රපංච කරනවා කියලා කියනවා මේක තමයි අපි සංසාරේ බට බටකාලක පැටලිලා වගේ අපි ලන්දක පැටලනවා වගේ චේතන ඉතර කරකැවි කරකැවි වැටෙන්න පටන් ගන්නවා අපිට අර ඇති වෙච්ච සංඥා වලින් ඇති වෙච්ච විතක් වලින් ඇති වෙච්ච ප්‍රපංච නිසා එන්නේ ප්‍රපංච වල තමයි ඇති වුණා වූ ඒ ප්‍රපංච මත තමයි යම් ප්‍රපංචේති තතෝරි දානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචාරන්ත ඕක ඉතින් අර තම ගාලේ පැටුණා වගේ ඊට පස්සේ ඒකෙම අන්තෝ ජටා බයි ජටා ජටාය ජටිතෝ පජා කියලා ඉතින් ඒකෙම කරකැවිලා කරකැවිලා කරකැවිලා අවුලකටපත් කරගන්න. ඒ සංඥාව යම් විදිහකට සංඥා මාර්ගයෙන් අපි එකට අත තිබ්බේ නැත්තම් ඒ සිද්ධි ඉවරයි. එක්ක අපිට මතකෙට එන්නේ නැහැ සිද්ධ වෙන්නේ නැහැ උනානම් මේක සංඥාවක් බව දන්නවනම් ඒත් ගැලවෙන්න පුළුවන් කියන එක තමයි සරුවචනාංශයේ මෙතෙන් අපිට දෙන අහස. දැන් මේ මම දැකපු විඳපු දේ පිළිබඳව මම මේක හොඳක් වශයෙන් නරකක් වශයෙන් මංගලයක් වශයෙන් තුමංගලයක් වශයෙන් සංඥාව මෙතෙන්ට ගාව ගත්තේ නැත්තම් අපිත් ඒක සම්බන්ධයක් වෙන්නේ නැහැ ජීවිතේ. ඊට පස්සේ අපිට කල්පනා කරන්න දෙයක්වත් ඒකට තීන්දුව කරන්න දෙයක්වත් වගේ කීමක්වත් එන්නේ නැහැ. ඒක නිසා කියනවා භාවනා කරනකොට පුළුවන් තරම් ඉස්සරහින් ගඟක් ගලනවා ගඟ දිහා බලන ඉන්නවා. ඕක හයියෙන් කරන්නවත් හිමීල කරන්නවත් උදාහර ගඟ ගලනවක්වත් උකට අතප්පයක් දානවා කකුල දානවා මොනවා හරි කරගිය ගමන් ගඟ කැළඹෙනවා. යන්න යන ගඟට යන්න දීලා. ඒක දිහා බලන ඉන්නවනම් කවදාකවත් ඒක අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැත්නම් ඊට පස්සේ කවදාකවත් ඒකෙන් අපිට අර වගේ ප්‍රපංච කිරීමක් ඒන් ආරම්භ කරගෙන වූ පුද්ගලයා ඒව පටලවිලක් සිද්ධ වෙන්නේ ඒක නිසා අපි කොතනදීද මේ අමුතු සංඥාවල් ජීවිතේට අපේ ප්‍රඥා අපේ විඥාණයට අතුල් වෙන්නේ අන්නේ වෙලාවේදීම සංඥාවක් බව දන්නවනම් මේක සංඥාවක් කවදාකවත් අවශ්‍ය කරන්නේ යමක් හරියට දැක්කනම් යමක් හරියට නොදැකපු නිසා තමයි අඩුව සම්පූර්ණ කරන්න තමයි අපි මේ සංඥා මාර්ගයෙන් ඒ එක එක සංස්කරණය කිරීම කරන්නේ. ඒක නිසා සරුවචනන්ත මතක් කරනවා අරමුණු සීඝ්‍රයෙන් වෙනස් වෙනවා නම් හැම එකටම භාගයට භාගයට නම් දකින්නේ ඔය අනිත් හරි ඔක්කොම සංඥා මාර්ගයෙන් පුරවමින් යනවනම් ඔයක යන තාක් කලෝවයින් ගන්න තීන්දුව සේරම දේවල් අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා එක අරමුණක් කරන්නේ ඒ අරමුණ සියල් මහත්පස දකින්න උත්සාහ කරන්නේ. ඒ අරමුණ සාහගයට ද්වේෂයට අහු වෙන්නේ නැති මධ්‍යස්ථ අරමුණක්. ඒක තමයි ආනාපානෙ පෙන්වලා දීලා තියෙන්නේ. ආනාපානය අරගෙන ආනාපානෙ ගොරෝසු වෙලාවේ බලන්න. සියුම් වෙලාවේ බලන්න. ඇතුළත වශයෙන් පේන වෙලාවට බලන්න. පිටේ ඉඳලා ආනාපාන දිහා බලා ඉන්න වගේ පේන වෙලාව තුන ඒකත් බලන්න. ළඟ වාගේ පේන වෙලාවක් තුන මූණ ඉස්සරහාම වාගේ සමානට ගව් ගණන් ඈත තියෙන වගේ පේනවා ඒකත් බලන්න. ඒ වගේම මේක හරි හොඳයි දැන් මට ආනාපාන ෂෝක් කියලා හිතන වෙලාවට මේකත් බලන්න. සමාහල අරගෙන අනේ කොච්චර බලන හිටියත් ආනාපානෙම පැයක් හිටියක් දෙකක් හිටියක් තුනක් හිටියක් නැද්දකින් කියලා හිතන වෙලාවට. ඒ වෙලාවටත් ආනාපානෙ බලන්න. ඔන්න අට ආකාරයට බැලුවා නම් ඔයාට ඊට වැඩිය ආයෙ වෙස්කුණු නැහැ. ඔගේ තව තියෙනවා නම් තියෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියන තුන් ආකාරය පමණයි. ඔය 11 ආකාරයට ආනාපානෙ දැක්කනම් මුළු ලෝකෙම දැක්කවා. ඒකට තමයි අපි මේ දවස් 7, සති 7, මාස 7, අවුරුදු 7 7 යන්නේ මේ ඉදිරිපත් කරගත්ත අරමුණේ සෑම පැතිකඩක්ම අර අලියා දකපු වලිගයත ගාමනුෂයා මේක කොස්සක් වාගේ කිව්වා වාගේ කකුලද ගාමනුෂයා මේක පංගිඩියක් වාගේ කිව්වා වාගේ කනාතකාවිනියා මේක කුල්ලක් කිව්වා වාගේ අපි කියනනම් ආනාපානේ පේන්න තියෙන්නේ උණුසුම සිසිලස පමණමයි කියලා. අන්නර අන්ධයා අත ගාපු අලියා අත ගාපු අන්ධයා කියපු කතාව තමයි. අපි ඒ දැකපු දේ ආනාපානෙ දැක්කයි කියලා ඕන ලොකු හයියකට අල්ලගෙන දැන් කියනවා ආනාපානෙ දැක්කා. ඊට පස්සේ ආනාපානෙ කතා නැ වෙන කතාවකට යනවා. එහෙම කරන්න බෑ මේ ආනාපානෙ එකම එක මොනක් විතරයි. තව ගොඩාක් තියෙනවා. ඒ දේ සේරම දැක්කේ නැත්නම් අපි අර අර අන්ධයා කියපු කතාව අහලා තව අන්ධෙක් ඒක බාරගත්තා වගේ වෙනවා. නිසා වම කියලා දකුණට ගන්නකොට අපි ඒ වාගේම අභ්‍යාසයක් හිතට දෙනවා. එකම දේ මේ සැරේ වම තිබ්බට පස්සේ ඊගාව සැරේ වම තියෙන හැටි බලනවා. ඊගාව සැරේ වම තියෙන හැටි බලනවා. ඊගාව සැරේ වම තියෙන හැම වෙලාවකම මේක එකාකාරව පේනවනම් ඒ කියන්නේ ඒ තරම්ම නිච්ච සංඥාවක් අපේ හිතේ තියෙනවා වෙන එහෙම නැත්නම් ඇත්තටම දල්ලා නැහැ. මේ හිතපුවක් කියන්නේ. බැලුවා නම් අනිවාර්යයෙන්ම තේරෙනවා පොළොවේ තැන් වෙනස් වෙනවා කාලේ මාරු වීමක් වෙනවා පය වෙනස්කම් සිද්ධ වෙනවා ඒ සියල්ලම දැක්කන්ට නම් මේ අපිට දෙන්න හදන සංඥාවක් නෑම මානව මේ සක්මන් කරනකොට දැක්කා ඒකමයි එහෙමමයි කියලා පෙන්නනවනම් අනිවාර්යයෙන්ම නිච්ච සංඥාවක් නේ ඒක නිසා කියන මුලින්ම වම් කකුලෙන් දකුණු කකුල වෙන් කළ බලා ගන්න. ඔන්න එතකොට සංඥාව විශේෂෙහි සතිය ටිකක් දියුණු චුණු වෙනවා. ඊට පස්සේ හොඳටම පිට බාධා නැතුව වමෙන් දකුණ දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට කියලා බලන්න කිය. බලහන් යනකොට යනකොට යනකොට මේ සංඥාව පිළිබඳව සතිය දිනුනා නම් වමෙන් වමට වමෙන් වමට වෙන වෙනස් කළොත් පේන්නේ දකුණෙන් දකුණට දකුණෙන් දකුණ වෙනස් කරනොත් පේන්නේ විනාඩි 5කට ගියාට පස්සේ මුලින් දකපු වම දකුණ දැන් කොහොමද පේන්නේ? තව විනාඩි 5කින් කොහොමද පේන්නේ? ආන්න ওই විදිහට දිගින් දිගට දිගින් දිගට එක අරමුණක් අර කියන්න පුළුවන් 11 ආකාරයට දැක්කනම් ඒක කෙලින්ම ආනාපානට අදාළයි. ඒක කෙලින්ම බින්බිම හැකීමට අදාළයි. ඒක කිරීම ඇස්පිල්ලම් ගන්න වෙලාවක බලන බැල්මට සමානයි. ඒක කෙලින්ම කැම ගන්න වෙලාවේ බලන බැල්මට සමානයි. ඒ නිසා අපි එකකින් තමයි මේ සමීකරණය අල්ලගන්නේ. එකකින් තමයි මේ රහස අල්ලගන්නේ. රහස අල්ලගන්න නම් ධිකතෝම දැනගන්න ඕනේ මේ වෙලාවල් වලදී මේ සංඥා විශ්ින් ඇති කරලා දෙන්න හදන නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව ආත්ම සංඥා වෙනුවට ඇත්ත ඇති ඇතිෙන් දැකීමත් නම් සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කරගන්න ඕනේ. යම් විදිහකට එහෙම නැති වුණොත් තතෝ නිදානම් පුරිසං පංච සංඥා සංකා සමුදාචාන්ති කියන විදිහට අර ලනුව ඒ දෙන මේ හිත දෙන බොරුව අපි දිගටම ඇත්ත දැක්කා වගේ අතගාව වගේ ඒකම දරන්න පටන් ගන්නවා. ඉතින් ගුරුවරයා කරන්නේ ඒකට අභියෝග කරනවා. නැවත ගිහිල්ලා බලන්න කි. හොඳට බලන්නේ. බලන බලන බලන යනකොට තමයි තමයි තේරෙන්නේ කවම දාකවත්. අර බටීර දාර්ශනිකව කිව්වා වගේ එකම ගඟට දෙසරයක් බහින්න බෑ. මොකද ගඟ වෙනස් වෙනවා. ගඟ ගලනවා. ඒ කියන ගඟ ගලනවා වගේ මේ වම කියලා ඊට පස්සේ දකුණට ගිහලා ආය වම තිනකොට ආය දකුණට ගිහලා ආය වම තිනකොට පුදුමාකාර වෙනස් වීම රාශියක් තියෙනවා. නමුත් අපි ඒක පිළිබඳ සැලකිලිමත් නැත්තම් මේ සංඥාව කරන මේ මුලාව පිළිබඳ අපි දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම අපි කියනවා එකම එක වගේ කියලා. ඇත්තටම දොස් කියන්නේ බෑ මොකද ආධුනික යෝගාවචරයේ තාම සත්‍ය සමාධිය දිනු වෙලා නැහැ. යම් වෙලාවක දිනු වුණා නම් ඒකේ සතහන් ඒකේ ආකාර බුද්ධම විදියට වෙනස් වෙලා පතුලේ දැනෙනවා වලලු කරේ දැනෙනවා ධනේශේ දැනෙනවා මේකේ හැමේ දරලුවා දැනෙනවා මස් පිටුලේ වදැනෙනවා ඇතෝලේ වදැනෙනවා බුද්ධම තොගේ ඉන්න පටන් ගන්නවා ඒක නිසා සාමාන්‍යයෙන් ගත්ත සංඥාවම නැවත නැවත ගැනීම නම් වූ මේ නිත්‍ය සංඥාව පිළිබඳව ඒ අටුවාව කතාව පෙන්වන්නේ කොහොමද මේ හේන් වල තන වලින් තනකොළ වලින් පඹේ හදලා හයි කරලා තියෙනවා. ඉතින් මේ මෝහාව මිමින් ආවහම එකපාරට ඒ පඹය දැකපු ගමන් එයා හිතන්නේ පුරුෂයෙක් කියලා. ඒ නිසා ආයෙන්නේ ආයෙ දකින්නකොට ඈතින් හරි ඒ පඹයමයි. ගත්ත සංඥා පුරුෂයෙක් කියලානේ නැවත නැවතත් දකින්න පුරුෂයෙක් ඉන්නවා. කවදාකවත් ආයෙ කිට්ටු කරන්නේ. ආන්නේ වගේ තමයි අපිට පේනවා නම් මේ ඒකාකාරීකම අරමුණක ඒ කියන්නේ අපි මේ හිත විශ්ින් අපිට ඇති කරන්න හදන මේ නිත්‍ය සංඥාව අපි ඒ තරම්ම ගැලිලා. මේ නිසයි කියන්නේ ආධුනික හිතක් ඇති කරගන්නයි කියලා හිත. ලදරු හිතක් ඇති කරගන්න මුන්නෝකත්ම මන්ද අද තමයි ඉපදුනේ. අද තමයි මේ ඉස්ලාම හුස්ම ගන්න. මේ තමයි මගේ පළවෙනි හුස්ම කියලා. බැලුවා නම් අන්න හුස්ම දිහා අලුත් ඇහකින් බලන්න පුළුවන්. ඊගාට හුස්මක් කියලා ආය ආවත් බලන්න පුළුවන්. එහෙම නැතුනොත් එහෙම නෑ මම ආනාපානෙ දැක්කයි කියලා. নিක්කමට අර හිතට આવොත් ඊට පස්සේ යෝගාවචරගේ කිසිසේත්ම සතියේ චූලු චූලු භාගයට එන්නේ නැහැ. සංඥාවෙන් දෙන ලනුව සංඥාවෙන් දෙන පටලවිල කාදාකත් බේරන්න බැරි වෙනවා. ඉතින් ඒ සම්පරියංගෙන් ගිහලා ආය දවසක් හරි ඇවිල්ලා. දවසත් අලුතෙන් බලන්න පටන් ගත්තොත් නම් ඊයේ දැක්කට වැඩිය වෙනස් සටහන් වෙනස් ආකාර වෙනස් ස්වභාවික ලක්ෂණ පේනවා. අන්න පේනවා නම් අපේ හිත ඇති හැටි දැකීම දිහාවට සති සමාධි ජීවු කරගෙන ගිහිල්ලා ස්වභාවික ලක්ෂණට ආවොත් මේ සංඥාවෙන් කරන විකාර අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෙතෙන්දි මේ සංඥාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක සඳහා ඒ බේරිලා සංඥාවෙන් කරන මේ විපල්ලාසය බේරිලා කරන්නම් ඒ කිසිම mati මතාන්තර හිතවිලි පරණ දැනුම් එතනින් ගියාම පොතේ දැනුම් මොන්නම දෙයක්වත් කිට් වෙලා තියෙනවා නම් කවදාකවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂය ආවනම් ඔය මොනම දැනුමක්වත් නැහැ. සංඥා සේරම ගලවලා යනවා. ආන්නේ බව දැනගෙන කටයුතු කරනවා නම් සර්වඥාචාර මේ කොටිස ස්වාමීන් වහන්සේට දේශනා කරන්න හේතු වෙච්ච ආකාරයට යතෝනිතානම් බික්කු පුරිසෝ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එන්නේ මේ විදිහට යම් වෙලාවක තමන්ගේ හිතට mati ආවත් මතන්තරයක් ආවත් මේක නේද මේ අනිත්‍ය කියලා හිතුණා. එයා දැනගන්න මේක සංඥාවක් විතරයි.